මේ දේශපාලන තක්කඩි ඔක්කොම ටික එකතු වෙලා තමයි ජනවාරි 8 බටහිර අධිරාජ්‍යවාදීන්ට කත් අදින තීන්දුව ගත්තේ. දැන් බලන්නකෝ රනිල් පරදින බව දැනගෙන රනිල්ව බේරගන්න ටෝනි බ්ලෙයාරුත් ලංකාවට ඇවි. ටෝනි බ්ලෙයාර්ට එහෙ වැඩ නැද්ද? පරණ යටත් විජිත හාම් පුතාගේ ගෝලයකුත් එවලා තියනවා හැකිනම් වික්‍රමසිංහව බේරගන්න. අපි කියනවා වික්‍රමසිංහ මහත්තයෝ ටෝනි බ්ලෙයාර් නෙවෙයි ඔබාමා ලංකාවට ආවා 17 වෙනිදාට යන්න ලෑස්ති වෙන්න. බුලත් කොලයා ජනතා නිදහස් සන්ධානය දිනන එක වලක්වන්න බෑ. මේ සියලු අවදානම දකින්න රටක් ජාතියක් මාතෘ භූමියක් ගැන තැකීමක් නැති ඒ බව ඔප්පු කරලා තියෙන වික්‍රමසිංහට තියෙන්නේ එක මත නැටවෙන රූකඩ පාලනයක් අටවන්න ඉඩ තියන්නේ නැතුව ජාතිය නිසිමකට ගන්න පොළොවට පණ දෙන රටට පණ දෙන මහින්ද රාජපක්ෂ අගමැතිතුන්ගේ නායකත්වයෙන් යුක්ත නව ආණ්ඩුවක් හදන්න අපි හැමෝම ලෑස්ති වෙන්න ඕන.